බොහෝ පුරපෝදාව සේහිතත් භාවනා විනේශවන සුමා. මේ අවසාන දවස් දෙක තුළදී මේ කිමන්තයි වඩා සුමන්දුතුන් භාවනා විනේශවන්නට වුණා. විශේෂයෙන්ම මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට සහ අධ්‍යා ප්‍රඥා දියුණුවේ යැයි අද කරන ලබන දේශනා බොහෝ දුරට උපකාර වන සුමා. සමහර අය සිටිනවා මේ කය සුත්තට නැතිනම් බස් සෝනිතාව දක්නා නමුත් ඒ එකම දක්නයි නිර්වාණ භාගය සංස්කාර කරන්නට දෙරිගයි. ඒ ඇතින් ගන්න විශේෂම චෝදනා කරන කාටක් මේක හොඳින් අහකෝ ඇහුවොත් ඒ අනුව කටයුතු කිරීමේ ප්‍රයෝජනය ගන්නට පුළුවන්. අපි බහනා කරනකොට අනුශාසනා කරන අදම වශයෙන් හත් ආකාරයකින්වත් භාවනා කරන්න ඕනේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සෝත්‍ර ප්‍රතිකී ඇති සෝත්‍ර වාක්‍යකම මේ අනුපස්සනා හත්කාකාරයෙන් බලන ගැනීමට අවවාදන සාසනා කරලා තිබෙනවා. ඒකට තමයි අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා ඒ තුනම දැනනවා. නිබ්බිදානුපස්සනා විරාගානුපස්සන නිරෝධානුපස්සන පටිච්චසමුප්පාදානුපස්සන මේවත් ආකාරයෙන්ම අපට නැගෙන අවබෝධයක් ඇතිවන්නට ඕන මේ හත්කාකාරයේ යන්න අඩුපාඩු තිබෙනවා මේක කොහොමද කියන අත්‍යවශ්‍ය පස්සනාවට 18 ආකාරයකින් විපස්සනා වෙනවා මේ හතෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි කෙනෙක් විසින් ඒ විස්තර වශයෙන් විස්මූල වශයෙන් කරන ලබන ඒ 10ක් ආකාර විපස්සනා භාවනාවක් කරන්නට ඕන. විශේෂයෙන්ම ශූන්‍යතාවයේ ඉඳලී සිටනාය විසින් ශූන්‍යතාවයේ සමානන්නට බැරි විසින් ඒ අදුපාඩු තියෙන මේ බව දැනගෙන ඒ අනුව කටයුතු කරනවා නම් අදුපාඩු සකසා ගැනීමට එතකොට පළවෙනිම අපි අනිත්‍ය අනුපස්සනාව කියලා කතා කරනකොට මේ සංස්කාර යනගේ අනිත්‍ය ස්වરૂපය දැකම් දකින්නට ඕනේ. විශේෂයෙන්ම අනිත්‍යයේ අවස්ථා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සම්පතලව අනිත්‍යතාවය සහ ක්‍රමක අනිත්‍යතාවය. ඒ කියන්නේ එක්තරා නාම රූප පරම්පරාවකදී අවසානයේ ඒක කෙලවුරුණාන පසු ඇති වෙන සංස්කතියයි. සංතතිය කෙලවර වුණාට පස්සේ තියෙන අනිත්‍යතාවය සංතතිය අනිත්‍යතාවය. දැන් මම මේ ධර්මයේ ප්‍රකාශ කරනවා මේ කුලවලට ගමන්න මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම ප්‍රකාශ වීම නැතර වෙන අනිත්‍ය ධන. ඒ වගේම අපේ ජීවිතේ පවතින මරණය මේ සම්පූර්ණ ධන. ඕනෑම භාණ්ඩයක් ඇදී ගිහින් විනාශ වෙන සංතතිය අනිත්‍යතාවය පරම්පරාවේ අනිත්‍ය භාවය දැක්වීම. ඒක දැකලා අපිට යොමු යන්නට බැහැ. අපි දකින්නට ඕන සංකල්පිකතාවයේ ස්නේහ පාසා මොහොත පාසා ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය විශේෂයෙන්ම අපේ රූපස්කන්ධේ නාමස්කන්ධේ අතීත සංස්කාරක් නෙවෙයි අනාගත සංස්කාරක් නෙවෙයි වර්තමානයේ මේ මොහොතේ අපගේ කය සහ සිතේ ඇතිවීම නැතිවීම අපිට තේරෙන්න ඕන විශේෂයෙන්ම කයේ අනිත්‍යතාවය දකින්නට ඕන සෑම සමයක් ආසම මේ ශරීරයේ ඇතිවීම නැතිවීම යන ආකාරය. හරියට අර දාමාසියේ ඇඟ හිවිලා අතපය හිවිලා දිගෑරියාට පසු ඒක නලිනවා වගේ දැනෙනවා මේ වගේ මොළයන් තමයි ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය අපිට භවනා උසරින් අත්දකින්න පුළුවන්. කවුරුත් කියවට නෙවෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ කුටියපතේ දැක්වුවා නෙවෙයි අපේ මාර්ග තුන්කෙනින් අද අපේ මහද පතලින් ඒ ධර්මයේ දකින්නට ඕන මේ කය සහ සිතේ පවත්නා වූ අනිත්‍යතාවය පිට තියෙන කෙනා අදහස් කළේ වේදනාවක් සංඥාවක් සංඛාරක් විඥානක් කියන ස්කන්ධ හතර තමයි. එම නිසා මේ පංචස්කන්ධයම සමයාපාස ඇති වෙන ආකාරය සමයාපාස නැති වෙන ආකාරය අපි දකින්නට ඕනේ ඒක හරියට දැක්කේ නැති කෙනෙකුට අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වන්නේ නැහැ. ඒ අනිත්‍යවස්නාව සම්පූර්ණ වන්නේ නැතුව කිසිදාක නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. මේ කාර්යයේ තියෙන අවශ්‍යතාවයන් සුදුසුනාත්ම පිළිබඳව මේ වගේම මේ අය ඇතුළු මෙතන අහලා තියෙනවා කියවලා තිබෙනවා. මේ කොනිකානික කාලේ අප දක්වන්නට ඕන විශේෂම විදර්ශනා ප්‍රඥාවෙන් විදර්ශනා ඇතිව විදර්ශනා භාවනාව පිළිගන්න. ඒක එක්කමානයි. ඊළඟට දුක්ඛ අනුපස්සනාව මේ සංකල්පස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. අපි දුක් වේදනාව කරනකොට බිය වෙනවා. භවනාව එපා වෙනවා අපිට. ඇත්ත වශයෙන්ම මේ පංචස්කන්ධයේ සරස්මම ඒකාන්ත දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. එහෙම දුකක් වශයෙන් අවබෝධ වූයේ නැත්නම් අපට මේ සම්පත අසහරින්නට බැහැ. මේක සපස්සපත් කියලා අපි මුලාස්සක් කියලා තිබෙන්නේ. එම නිසා මේවාට ආශාවක් ඇලීමක් තිබෙනවා. මේක ඒකාන්තයෙන්ම දුකක් බව අවබෝධ වන්නට ඕනයි. විශේෂයෙන්ම මේ නාම රූප පරම්පරාවේ පැවැත්ම හැර අන් කිසි දුක්ඛපත්‍ය කියලා කියන්නට දෙයක් නැති බව අවබෝධ වන්නට ඕන. දුක්ඛපත්‍ය කියන්නේ නාමයන්ගේ සහ රූපයන්ගේ පැවැත්මයි. මේ පංචස්කන්ධයේ පැවැත්මයි. වහාල පිට පරම්පරාවේ නැතිදී ප්‍රයත්නමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක මනමින් අවබෝධ වන්න ඕන. කොච්චෙක් දුකට දුක ගැන අපි සිතුවත් ඇත්ත වශයෙන්ම අර භාවනාවෙන් පස්සට අවබෝධයෙන් ලැබෙන දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය ඒ සුඛමය ඥානය තුළින් නැත්නම් කියන සාමය ඥානය තුළින් ඇති කර ගන්නට බෑ. ඒක නිසා දුකට බය වන්නට සුව දුක් වේදනාවට මේ විදර්ශනා භාවනාවේ භාෂාව මේක දුකක් මේක දුකක් කියලා කේන්දරතාව ප්‍රකාශ කිරීම. මේක අනාත්ම දෙයක් කියලා අපට හයියෙන් කියන. මේක අනිත්‍ය දෙයක් කියලා අපට කියන්න කිරීම. මේ නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයේ පෙන්වන කරන විදර්ශනා භාවනාව තුළින් මතුවන දුක් වේදනාවට ඇලෙන්නට එපා, වැටෙන්නට එපා. ඒක අපට අපකලාතයෙන් මෙත් කලාගත් නිකුරේ ශක්තිය පෙන්වීම කිරීමට සමන් ධර්මයක්. මේ දුක්ඛ සත්‍ය මේ දුක්ඛය අපි මනසින්ම අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව මේ සංස්කාර අපට අතහරින්නට බෑ. සංස්කාර අතහරින්නේ නැතුව නිවන අත්හරින්නට බෑ. ඒක අපි කියන වචන කීපයක් සමගදී ප්‍රකාශ කළේ. අනස්සානුපස්නාව ඊළඟට විශේෂයෙන්ම අනාත්ම යනාත්මයි කියන එක මේ දැකලා අහලා පොදු වචනයක්. මම නොවේ මගේ නොවේ ආත්මයක් නොවේ කියන අදහස. මේදී සාමාන්‍ය දැනුමකට වඩා පොත්වල ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙන අනාගත දර්ශනයට සමාගයේ සංකප්පන්ද ලෝක එසේම බාහිර සංකප්පන්ද ලෝකයක් කියලා අනාගත වශයෙන් දකින්නට ඕන. අතීතීකරක ස්කන්ධ ලෝක ඒ වගේම අනාගතයේ පවතිනා වූ ස්කන්ධ සියල්ලම අනාගතව දකින්නට ඕනේ. ඊළඟට වර්තමානයේ පවත්නාව සමාධියෙන් පංචස්කන්ධ සංකල්ප සියලුම ස්කන්ධ පංචකයන් අනාත්මයෙන් උන දකින්නට ඕනේ. ආස්වාදයෙන් දකින්නට බෑ. එහෙම දැක්කොත් නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. විශේෂයෙන්ම භාවනා කරන්නේ මම කියන හැඟීම අයින් වෙන්නට ඕනේ. භාවනා කරන සුද්ධියක් නෑ. භාවනා කරන සත්‍යයක් නෑ. භාවනා කරනවා කියන්නේ අනිත් කිසිවක් නෙවෙයි අපේ සිත තුළ සංස්කාර ධර්ම ඇති නැති යාම සම්පමණයි. භාවනාවට ගන්න සංස්කාර ධර්ම. භාවනා කරන්න සංස්කාර ධර්ම මෙන්න මේ අවබෝධය තේරෙන්න ඕනේ. මේ භාවනා කරනවා කියලා භාවනා කරන කෙනෙකුට නෑ සංස්කාර ධර්ම සංස්කාර ධර්ම අල්ලාගෙන කරන කටහිල්ලක් නෙවෙයි කරන කස්සාවියක් ක්‍රියාවක් නෙවෙයි කියන එක. විශේෂයෙන්ම දක්න දක්න පුද්ගලයන් දක්න දක්න සත්‍යයන් අපට තේරෙන්න ඕන අවංකවම හදවත් වශයෙන් මතුවන්න ඕන මේ සත්‍යනේ මේ සංස්කාර සමුදයන් සංස්කාර සින්දයන් කියන්නේ බැලූ බැලූ ඇස හැම ඉතින් අපට තේරෙන්න ඕනේ මේ සංස්කාර ගොඩක් මේ සංස්කාර ගොඩක් අනාගත ලෝකයක් එක්ක අන්න එතකොට තමයි අපට මේ අනාගත ලක්ෂණය හොඳින් තේරෙන්නේ එහෙම නැතුව මේක මේ මොහොතේ විතරක් භවනා කරන මොහොතේ විතරක් සමාධිය වශයෙන් දැකලා බෑ සමාධියේ හිතට අනුකූලව සමාධිය සමස්තට අනුකූලව හසුරවන්නට බැරි බව පමණක් දැකලා බෑ මේ සංස්කාරයද වෙන කිසිවක් මේ ලෝක ධාතේ පවතින සංස්කාර කියන කෙනා අදහස් කළේ මෙතන නාම රූප දෙක හේතුන් හතරක් නාම හේතුන් හතරක් රූප මේ නාම රූප සංස්කාර ගොඩවල් මෙහෙයනවා මෙහෙයනවා ඉඳගෙන ඉන්නවා සිටගෙන ඉන්නවා මුළු දේවල් කරනවා දකින දකින පොඩ්ඩලා සංස්කාර ගොඩක් දෙසම අවබෝධ වන්න ඕනේ මුළු විශ්වයේ යම්කා ජීවෝ නැත්ද ඒ සියලුම ජීවීන් මෙසේ අනාත්ම දර්ශනයට යොමු වන්නට ඕන යටත් කරන්නට ඕන කලින් කියපෝ අනිත්‍යත් ඊට පස්සේ කියපු දුක්ඛයත් මේ දැන් කියන අනාත්ම ලක්ෂණය මුළු විශ්වයම වසාගෙන සිටිනාකේ හරියට යම් කිසි දෙයක් අපි කෝක්කේක මොහනා නැත්නම් මේකාල වහලනකින් වහනවා මේ ත්‍රිලක්ෂණයෙන් බැසී යන්න ඕන. කිසිම ආත්මියෝ සුඛෝ අනුබන්ධයෙන් නිත්‍ය සංස්කාරයක් අපේ සිතට කෙනෙන්නට හොඳ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. රෝමත වික්ෂේ කුංචි සංඛාරණ නිත්‍යතු සම්පස්සන්තෝ සංහත්ඥානව කොමිටි තීනේ සංඛාරණ විද්දිතිය. කිසිම සංස්කාරයක් නැති වශයෙන් දකිනවා නම් නැත්නම් සුතුවකෙන් දකිනවා නම් නැත්නම් ආසාවකෙන් දකිනවා නම් සම්මතඥාන ඔක්කොම ස්ථිතියේ තියෙන සංඛානා විද්‍යති විදර්ශනා ඥාන පරම්පරාවක් ඇතුලේ තියෙන එක කවදාවත් සිදු නොවන දෙයක්. සම්මතං නාමං අනුකම්මාන සෝසපට්ටි බලංවා සකදාගාම බලංවා අනාගාම බලංවා අරහත් බලංවා සච්චිකරසුති කියන සංස්කාරා විද්‍යති. එසේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විදර්ශනා ඥාන සමන්තරාවක් ඇතුළත ගන්නේ නැතුව සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන්නේ කියන එකත් කවදාවත් සිදු වන්නේ නැහැ. දැන් මේ විශ්වයේම අනාත්ම ලක්ෂණ වැටෙන්න ඕනේ මේ විශ්වය පුරාම සංස්කාරහර අනිසිතවත් නැති බව අවබෝධ වන්න ඕනේ සමාගයේ ලෝකයක් සමගම විදර්ශනා කරන පොඩ්ඩලෙකුත් නෑ සංස්කාර සංස්කාර සම්වර්ධනය කරනවා විදර්ශනා කරනවා ඒ අවබෝධය මනමින් කෙනෙන්නට ඕනේ හිත ඇතුළෙන්ම මතුවන්නට ඕනේ මේ නම් අදපාඩු තිබුණා තිබුණොත් අපේ ඇඟ සිතට නැතිනේ ගියක් මේ ඉන්හා ලැබෙන සුවා ධාතු සාක්ෂාත් කරන්නට බෑ. ඊළඟ අනුපස්සනා ක්‍රමය දැන් අපි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු තුන. ඊළඟට තියෙන තව හතරක් නිත්‍යදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, කටිනෙක්ඛානුපස්සනා කියන හතර. විශේෂයෙන්ම මේ නිත්‍යදා විරාග නිරෝධ කටිනෙක්ඛාන කියන හතරෙන් අර කටලෙස්සක් දේ හැර අනිත් නිරෝධය හැර අනිත් සියලුම ධර්මයන් අපි වඩන්නට ඕන. මුක්තිදාය කියන්නේ කලකිරීම. සාමාන්‍ය ජීවිත ජීවිතයට කලකිරීම නිසා ගන්නා වෙන කලකිරීමක් නෙවෙයි මේ දිය අදහස් කරන්නේ. මේ සංස්කාර ලෝකයේ සඳහා සිටීම පිළිබඳ බලවත් කලකිරීමක් ඇතිවන්න ඕන. කලකිරීම කියන අදහස් ගන්න මේවා ඒකාන්ත වශයෙන්ම දුකක් වශයෙන් දකිනකොට එක් ආකාරයකින් කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම සපත් සපත් කියන අපසාරතිල සිටියා. මේ ඒකාන්ත වශයෙන් මහා දුක් පොඩවත් පවතිනීම දුකක්. ඉදිරියේ ඇතිවන්නේ දුකක්. දුකක් පවතින ආකාරය අනුත් දුකක් හැර අනිත්‍යම ධර්මයක් මේ ලෝක ධාතයේ නැති බව මනමින් අවබෝධය මත මේ සමානයේ සංකප්පන්ද ලෝකයේ සහිත බාහිර ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. දේශයේ සංකල්පයක් නෙවෙයි. ඒක නැත්නම් අරතිය සමග මිශ්‍ර වූ එකක් නෙවෙයි. එපා වීම කියවට කලා කිරීම කියවට ඒ සමග සංකේත වෙලා තියෙන විදිහ තියෙන්නේ ප්‍රඥාව අර කලින් කියපෝ අධීක සහගත සිතිවිල්ලක් නෙවෙයි ඒක විශේෂම තේරුම් ගන්න ඕනේ අපි නිබ්බිදාව කියලා දේශයට යටවෙනත් වෙන අපි වඩන්නේ ඇත්ත වශයෙන්ම නිබ්බිදාන පස්සනාවක් නෙවෙයි අපි වඩන්නේ ව්‍යාපාද නෝගරණය මේක වෙන එකක් නෙවෙයි ඒක නිසා මේ නිබ්බිදාන ප්‍රශ්නාව තුළින් මේ සංස්කාරයන් දුක වශයෙන් දකිනකොට කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අපතල ඇතිවන්නට ඕන. ඊට අමතරව ඒක එහා කලකිරීම සිදුවන්නේ මේ සංස්කාර අනිත්‍ය වශයෙන් දැකෙන දෙකම තුළ කලකිරීමක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම අපි නිත්‍ය වශයෙන් සුභ වශයෙන් අල්ලාගෙන මේ කටයුතු කරන්නේ මේක හැම වෙලාවෙම පොරොත්තුන ධර්මයක් කියලා හිතලා අපි කොතෙක් මේවට ඇලෙනසලක් කොතෙක් මේවා දරන්න හිතියත් එක මොහොතයි එක ස්නේහය පවතින්නේ මොනවට මොනවද ඇලෙන්න තියෙන්නේ මොකටද මේ බැඳෙන්නට තියෙන්නේ කියන අවබෝධය ඇති වෙනකොට ඒ අනිත්‍ය දර්ශනය හරියට දකිනකොට අපේ සංස්කාර කෙරෙහි අපට කලකිරීමක් ඇති වෙනවා. ඒකාර දුකට එහා කලකිරීමක් දුක දැකීමෙන් ඇති වෙන කලකිරීමට එහා අනුබිදාවක්. දුක්ඛය දැකීමෙන් ඇතිවන විද්‍යාව සාමාන්‍ය ඕලාරික සත්‍යයක්. ඒ තේහාටක කුකමයි ගැඹුරුයි අර අනිත්‍යතාවයේ අනිත්‍ය දර්ශනය තුළින් ඇතිවන නිබ්බිදාව කලකිරීම. ඊටත් එහා අනාත්ම දර්ශනය තුළින් අපට කලකිරීමක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම මම කියලා මගේ කියලා ආත්ම කියලා සත්පුද්ගලයන් වශයෙන් අපි අරගෙන හිටියට මම හේතුඵල දෙකක් තුනක් අපට ඕන විදිහට ඇතිවෙන ධර්ම නෙවෙයි ඒ සංගමයෙන් හැටි නැති යන ධර්ම විලා අනිත්‍ය දෙයක් නෑ අනාත්මයි මොනවද මේ ඇලෙන්න තියෙන්නේ ඇයි මෙතෙක්කල් ඇලෙන්නේ මෙතෙක්කල් අපි මොනවා වුණා මොනෙන් අවබෝධයක් විදර්ශනා භාවනාව තුළින් මතුවෙනකොට අනාත්ම ලක්ෂණය මනමින් ප්‍රකට වෙන විට ඇත්තෙන්ම හද බල සියුණු කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අර දුක දැකලා ඇති වෙන කලකිරීම වගේ නෙවෙයි සාමාන්‍යයෙන් දුක දැක්කාට පස්සේ දුක අත්විඳිනකොට අපි කාටත් කලකිරීමක් ඉබේ ඇති වෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ ක්ලේශ පරිහානියක් සඳහා. ඒක මේ කර්ම කෝලහලයි. ඒක එහා තම අනිත්‍ය දර්ශනය, ඒකත් එහා තම අනාත්ම දර්ශනය. මේ කලකිරීම කොයිතරම් දරුණු විදියට එන්න ඕනද කියවනම් කොයිතරම් ගැඹුරු විදියට විසඳ විදියට එන්න ඕනද කියවනම් මේ සංස්කාර ලෝකයේ එක මොහොතක්වත් වගේ සිටියේ ඉත නැහැ රැඳී සිටින්නට හොඳ නැහැ කියන අවබෝධය හදවත පතුලෙන්ම මතුවන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලතාවු වික්‍රේ අපමත්තෝ පේයු බුද්ධ බුද්ධන් දෝ හෝති කාම අත්සන්තෝ අසෝසි ටිකක් හරි දඩක් ගහනවා. අන්න ඒ වගේ ඒ මේකෝ වික්කවේ මට හරියට මතක නෑ අපමත්තම් දි සංස්කාරන්න අහං සංස්කාරන්න වන්නේ ඒසා සුදු කාලයකට මේ සංස්කාරයේ හැදී සිටිනම වර්ණනා කරන්නේ අන්තමතෝ අක්ෂර සංඝාත මත්තම් පියක් අදුම වශයෙන් අසුරු සනක් ගන්න සම්මත ඒ කියන්නේ අකුසලන ගහන කාලයක් පස් සංසාරයේ හැදී සිටීම මම කිසිදෙයක් මහණෙනි වර්ණනා කරන්නේ නැහැ. මම අනුකරන්නේ නැහැ. මෙයා පැහැදිලිවම අපට අවබෝධ වෙන්න ඕන අලංකෝම නිත මොහොතක්වත් මේ සංස්කාරයේ සැදී සිටින තනක් නෙවෙයි කියන එක. ඒ කලකිරීම අපිට ඇතුළේ නැත්නම් අපිට මේවා අතහරින්නට බෑ. ඒ නිත්‍යතාව පහළවන්නට ඕන. සමාන මාත්‍රයක් ඇතිව පමණක් සමානක් සම්මේ නැහැ අපේ නුවණ සාස්කාර කිරීමට. එම නිසා මේ කලකිරීම ඇති වෙන ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන තව තවත් ප්‍රකට කරගෙන භාවනාවේ නිරත වන්නට ඕන. එසේ වෙනකොට සමහර විට කෙනෙකුට ඕන නම් තේරෙන්නට පුළුවන්. හිත ලැබෙන පස්සේ සම්මා සම්බුද්ධත්වයෙන් හිත ලැබුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට වඩා මේ මොහොතේ පහත් වෙන මේ මොහොතේ පින්වම් පානන ඒක මත උසම කියලා. හිත වෙනකන් ජීවත් වෙලා ලැබෙන සම්මා සම්බුද්ධත්වයට වඩා අද මේ මොහොතේ මේ මොහොතේ රහත්ලා මේ මොහොතේම පිරිනමන කරන උසම කියන අවබෝධය කලකිරීම කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. ඒනහට නම් මා හිතන්නේ කලකිරීමක් ඇතිවන්නට බැහැ කියලා කලකිරීමේ උත්කම ස්ථානයේ විය හැකි ඒක. මොකද ඒ තරම් මේ සංස්කාරය දුක, ඒ තරම්ම අනිත්‍ය දෙයක්, ඒ තරම්ම අනාත්ම දෙයක්, ඒ තරම්ම මේකෙන් අපට ඇතිවන්නේ විශාල පීඩනයක්, කරදරයක්, බරක්. මේක පැවැත්මම බරක්. මේ බර අපි දන්නේ නැති නිසා කරදර වෙන මේ පීඩාව විඳින්නේ. ඒ බණ තේරුණාට පසු සත්‍යයකට අපිට දාන්න පුළුවන්. අපි අර පිස්සෝ වගේ පාරේ ගමන් කරන පිස්සෝ වගේ දැකලා තියෙනවා ඔළුවට මහා විශාල බලවල් පටවගෙන බෝඩි වල දැන්තදන කරේපත තියාගෙන යනවා. කවුරු හරි කෙනෙක් කියන මිනිස්සු ඔබ ගෙනියන්නේ බලක් උඹට දරන. වැඩක් නැති දෙයක් කියලා ඒ මොනවායි පිළිගන්නේ. අවදා හරි හොඳ මොලේ පෑවුනාට පස්සෙ අනේ මෙතෙක් කල් කරපු මෝඩකම් කියලා හිතලා අර කරේ පිට සබාන උඩෝ පිට සබානගේ බර පැත්තකට උඩ වීසකන්නත් පුළුවන් වුණා වගේ මේ නිදිදාන ප්‍රශ්නාව කරන මේ කලකිරීම ඇති වෙනකොට අප අපට පුළුවන් වෙන සංස්කාරයන් පැත්තකට වීසකන්නට එහෙම සංස්කාරයන් ඈතට දීප කිරීමේ බලවත් ඡන්දයක් සමත්තක් නැතුව බලවත් හිතක් නැතුව අපට මේ සංස්කාර අත්හරින්න බැහැ. ඒ නිසා මෙන්න මේ මුද්දිදාව සමාසවල දැන් ඇතිනේ ඇතිද කියලා බලන්න. සමාගයේ ලෝකයේ මේක ලක්ෂණයි, රෝමත්, කරුණයි, මම මේ ආදී මේ සංස්කාරයන් අල්ලගෙන. ඒ වගේම සමාගයේ දෝරම් පුතෝරම් පුත්‍ර ඒ වගේම සහෝදර සහෝදරයන් මිත්‍රයන් මිත්‍ර මිත්‍ර මිත්‍රයන් කෙරෙහි අල් බැඳීම් ඇති කරගෙන මේ බැඳීම් සබාවන නම් අවදාවත් බැඳීම් විරහිත නිවන ලබන්නට බෑ. බන්ධන වලින් ගැලවිච්ච තනක් කියන කියන්නේ. බන්ධන වලින් ගැට ගැටි ගැටි හිතමු ගැට ගැටෙනේ ගැට ගැටෙන සිටිනේ නිවන ලබන්නට බෑ. ඒක නිසා මම භාවනා කරන කාලය තුළදී හෝ මේ සියලුම බන්ධන, සියලුම බැඳීම් සියලුම සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම චේත මාත්‍රයක්වත් ඉතුරු නොවි කතා හරින්නට අපි අපට පුළුවන් වන්නට ඕන. එසේ කළොත් මේ සංස්කාරයන් අපට පහසෙන් අත්හරින්නට පුළුවන් වෙනවා. මේක නිබ්බිදාන පස්සනාව පිළිබඳ වචන කීපයක් පමණයි. මේවා දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කාරණා මේ ප්‍රමාණවත් කුල නමුත් මා හිතනවා. ඊළඟට විරාගාන පස්සනාව විරාගය කියන්නේ රාගයේ ප්‍රතිපක්ෂ ධර්මය. රාගය කියන්නේ ඇදීම. විරාගය කියන්නේ නොඇදීම. කලකිරීමයි නොඇදීමයි අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. මේක දෙකක් විතර එකක් නෙවෙයි. මේ නොඇදීම අප තුළ ඇතිවන්න තෝරන විරාගය පහළවන්න තෝරන. සමාගයේ ලෝකයේ කෙරෙහි සමාගයේ නාම රූප කෙරෙහි බාහිර නාම රූප කෙරෙහි බාහිර සියලුම සංස්කාර කෙරෙහි සම්පූර්ණයෙන්ම විරාගයක් ඇතිවන්නට ඕනේ කලකිරීමට පසුවයි ඇතිවන්නේ විශේෂයෙන්ම. අයියෙන්නට දෙයක් නෙවෙයි. අපි හිතාගෙන හිතන්න දැන් අපි හිතමු සත්‍යකී අපඩයක් මෙතන තියෙනවා. අපි මේක හරි ලස්සනට සුදු පාට කරලා අයියෙන්නට තියෙන භාගයේ හොඳ පැහැදිලිව තියෙන නිසා මේක යහපත් දෙයක් කියලා අපි අල්ලන්නේ නැහැ. අල්ලපු ගමන් පිච්චෙනවා පිච්චෙනකොට මතාරිය. නැවත අල්ලන්නේ නැහැ. ඊළම අතාරිනවා ඒක කෙරේ භාගයක් නෑ. අල්ලා ගැනීම තද වෙනකොට තද වෙනකොට පිච්චෙන පිච්චීමක් පළ වෙයි. බදාගත් ඉන්න පිච්චෙන ආකාරයෙන් නෙවෙයි යන්තම් අල්ලපු ඉන්න පිච්චෙන්නේ. පදින් අල්ලපු ඉන්න ඒකත් එළිය පදින් පිච්චෙනවා. මේ ආකාරයෙන් සංස්කාරයෙන් අල්ලාගෙන සිටීම තුළින් අප පිච්චෙනවා දුකටපත් වෙනවා ඇල්ලීමේ ප්‍රමාණය වැඩිවන්නට වැඩිවන්නට මේ පිච්චීමක් මේ දුකත් වැඩි වෙනවා මේ බන්ධන තව තවත් ගැටගෙනවා එම නිසා අපට මේ සංස්කාර කෙරේ කද බල කලකිරීමක් ඒ වගේම කද බල එපාවීමක් ඇති වෙන්නට ඕනේ. අල නීවරණ බින්දුතුන් වලන් දෙරද්දකන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යාවන්ති දම් හිච්චේ අලමේ සබ්බ සංඛාරයේ සම්බින්ද සංගලංග රජතුන් මේ සියලුම සංස්කාරයන් කෙරෙහි කලසීමටම මහණෙනි සුදුසුයි නොවීමට මේ සංස්කාරයන් කෙරෙහි නොවීමට මේ සාව සුදුසුයි කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙතර මෙතර වදාළා. එබැවින් මේ සංස්කාර කෙරෙහි යම්කිසි ඇදීමක් බැඳීමක් තිබේ නම් සමාධිය හෝ බාහිර සංස්කාර කරේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළ මේ මේ සියලුම බැඳීම් ඇලීම් සම්පූර්ණයෙන්ම නොඇලීමක් බවට පත් කරන්නට ඕනේ. විශේෂයෙන්ම අවබෝධ වන්නට ඕනේ මේ ඇලීම කියන්නේ මානසික අභිවේ දුක්ඛ සංදේ සත්‍යය ඒ තුලින් අපේ පුත ලැබෙනවා. ඒ ඇදීම නිසා අපේ සතර ගමන දික් වෙනවා. ඇලෙන්න ඇලෙන්න අපේ මුලින්ම ඈත් වෙනවා. නිවන් ලබන්නට ඕන නම් මේ ඇදීම සියල්ලම කතා හරින්නට ඕන. නොඇලෙන්න ඇති කරගන්නට ඕන කියන අවබෝධය අපි ඇති කරගන්නට ඕන. එහෙම නැතුව මේ සංස්කාර කෙරෙහි ඇලෙන්නේ සිටලා සංස්කාර අතහරින්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විරාගාන පස්සනාව. ඊළඟට ඔස්තර කියන ආකාරයට නිරෝධානුපස්සනාවයි විස්තර කළ යුත්තේ ඊට පස්සේ පටිච්චසමුප්පාදානුපස්සනාව කොටස තියෙනවා. අපි නිරෝධානුපස්සනාව පස්සෝ තියනවා පටිච්චසමුප්පාදානුපස්සනාව ඉස්සෙල්ලා කියනවා. මේක පටිච්චසමුප්පාදාන කියන්නේ අතහරින්න ඕන කියන එක. ඇත්ත වශයෙන්ම බුද්ධාගම කියන්නේ මේ අතහැරීමයි වෙන කිසිවක් නෙවෙයි. මොකද මේක කියන්නේ එක වචනයකින් කියනවා නම් කියන්න පුළුවන් අතහැරීම කියලා. කියන්නම අතහැරීම. එන දෙයක් නෙවෙයි. මේ අතහරිනවා කියන එකයි පටිනිස්සබ්දය කියන්නේ. අතහරින්නේ කිසිම අපේක්ෂාවක් නැතුව. කිසිම ඡන්දයක්, කිසිම ආශාවක්, කිසිම අපේක්ෂාවක් මොකක් කරන්නද නිරපේක්ෂකලෙතම නාමය කියන කලකිරීම නාමය කියන ආදීනයේ මනින් දැකලා අතහරින්නේ. විශේෂයෙන්ම අර නිබ්බිදාපස් නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා වඩනකොට අපිට මේ සංස්කාරයන්ගේ ආදීනයේ පේනවා. ආදීනමාන පස්සන අඥානීය පහළ වෙනා සමහර විට මේ සංස්කාරයන් කියන ප්‍රයත්නයේ තියෙන භයානකකම භයසපත්තාන ඥාන පහළ වෙනවා. මේ ආදීනයන් භයසපත්තානයන් ආදී දකින්න දකින්න මේවා කෙනෙක් කලකිරෙන්න කලකිරෙන්න අපිට මේවා අතහරින්නට ඕනේ කියන අවබෝධය හදවත පතුලින්ම මතුවෙන අපේ සිත්වල. එතකොට අපිට මේවා අතහරින්නට පුළුවන් වෙනවා. නමුත් පටිනිස්සග්ගාන පස්සී පටිනිස්සග්ගාන පස්සනාව කියන්නේ සියල්ලම අතහැරීම මේක අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා කියන්නේ නිරෝධානුපස්සනාවට පසුව අනිත්‍යවත් නෙවෙයි උසස්ම වශයෙන් උපරිම වශයෙන් අතහැරීම සිදු වුණාට නිරෝධයේ දැක්කාට පසුව තහත් මාර්ගඵල අවබෝධ වුණාට පසු ඒ කියන්නේ සතිනිස්සග්ගේ උන් ප්‍රතිඵලයක් වශයෙන් නැති වෙනවා සමාධියේ රූපයක් සමාගයේ වේදනාවක් සමාගයේ සංඥා සංකාර විඥාන බාහිර ලෝකේ ධම් කිසි සංස්කාර ධම්මයක් නම් ඒ සියල්ලම අතහැරලා සිට නිදහස් වෙලා සිටේ පාදී ඔහි පවතින සත්‍යයක් සුද්ධ වෙනවා බාහිර සංස්කාර කී දෙතින්නේ නැතුව ඇලෙන්නේ නැතුව සිට නිදහස් වෙලා සිටේ පාදී ඔහි පවතින අමතමකෝ කවර දෙයක් කවර ආකාරයෙන් සිදුවනක් කියලා නම් කිසි කෙනෙක් හිතාගෙන සිටිනවා වගේ දැන් හිතන්න මම හිතනවා මේ තින්නස්සයි භාවනා කරන්න උනන්දු කරලා මාතම කොමී මිනිස්සු භාවනා කළත් එකයි නොකළත් එකයි නිවන් ගියත් එකයි මොනවා කළත් මට මොකද කියලා මට පැත්තට දෙවිලා ඉස්සරහ ඉන්නට පුළුවන්. ඉතින් එහෙම වුණා කිසිම පීඩාවක් මොකක්ද නැහැ. කවුරු නිදිකිරුවත් එකයි කවුරු බණ ඇහුවත් එකයි කවුරු ආවත් එකයි කවුරු භාවනා කළත් එකයි නොකළත් එකයි. මෙන්න මේ අතහැරීම වගේ අටේ ලෝකයේ අටේ රූපකද සිතින් ගැලෙන්න යනවා. මේක මම මගේ මේ හේතුන්ගෙන් හටගත් දෙයක් මුලාවට මම කියලා ගත්තට මේක මංකායිත දෙයක් නෙවෙයි මේ පාඩුවඹ පවතින මම කොටෙක් මම කියලා මට වෙන විදිහට පවත්න්නට හැදුවත් එහෙම සිදු වෙන දෙයක් නෙවෙයි කිසිම කෙලෙයක් නැති ධර්මයක් රූපස්කන්ධය මේ පාඩුවඹ හිතපම් මගේ පාඩුව මම සිටින්නම් කියන්නාසේ ඒ සිත රූප ගොඩාට හරිනවා රූපයේ සිතුණක් කැඩුණක් බිඳුණක් කවර වේදනාවක් දැනගත්තේ හා දැකෙන්නේ නැහැ සිත වේදනාපාදී වේදනාව ඇතිවෙන නැති වුණ යනවා අර සිත විමුක්ත සිත නිදහස් සිත නිදහස් පවතිනවා අවර සංඥාවක් ආවත් කිසිම සංඥාවක් ඔක්කොම සංඥා නිරෝධයටපත් වෙන්නේ නැති වෙන ඒ සිත ඇතුණාට පසු කිසිම සංඥාවක් ගණන් ගන්නෑ කිසිම සංස්කාරයක් කුසලමත් සුත්තුවකටවත් ගණන් ගන්නෑ කුසලයක් අභියක් නැහැ ඒ වගේම කිසිම දුන්නායක් ගණන් ගන්නෙත් නැහැ ඒ සත්‍ය උදාගත වෙන්නේ ඒ වෙනස් සිත උදාගත වන්නේ අවසාන වශයෙන් පහත් ඵල සිතින් පස්සේ ඒකයි මේ පටිච්චසමුප්පාද ගාන පස්සනාව අවසාන වශයෙන් දේශනා කළේ මේ අර නිරෝධයෙන් ලැබපු ප්‍රතිඵලයක් නිසා. මේ ප්‍රතිඵලය ලැබීමට කලින් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරන්නට ඕනේ. ඒ මාර්ගඵල සාක්ෂාත් කරන්නට නම් පටිච්චසමුප්පාද ගාන පස්සනාව කලින් වෙදෙන්න ඕන. අර අනුස්සම වශයෙන් කියන පටිච්චසමුප්පාද නෙවෙයි නිරෝධයේ දැකීමට අපකාර වෙනා කටින් සද්දේ සියල්ලම අතහැරීම. මෙසේ අවබෝධයක් අපසර ඇති වෙන්න තෝරන මේ සියල් සංස්කාර අල්ලාගෙන සිටීම තුළින් වෙයි. උපාදාන කිරීම තුළින් සංස්කාරයේ දැකගැනීමේ සංනෝධනයෙන් බැඳෙන්නේ දුකට පත්කරන මේ සංස්කාර ඔක්කොම මේ ගැට ඔක්කොම අපහදියට පසු කිසිම දුකක් නැහැ. අල්ලාගෙන සිටින සාක්කල් ඒකාන්ත වශයෙන්ම දුකක්මයි ඇතිවන්නේ අල්ලාගෙන ඉන්නම ඒකාන්ත දුක් සංදේ ශක්තිය දුක ඇතිවීමේ හේතුව අනිත්‍යවත් දුක් සංදේ ශක්තිය කියලා නැහැ ප්‍රායෝගික ඇතිකම බලනකොට ඒක අවබෝධ වෙන විට සමාගයේ ලෝකයක් බාහිර තියෙන ලෝකයක් කිසිම අපේක්ෂාවක් නැතුව නිර්පීක්ෂකවම සර්ව සම්පූර්ණ ලෙසම සිතින් දිවිහින් ගන්නට ඕන සිතින් අතහැරෙන්නට ඕන ඒ සිතින් අතහැරීම ඇති වෙන තාක්කල් අපිට සංස්කාර ඔක්කොම අතහැරෙන්නට බැහැ නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. ඒක නිසා මේ පටිච්චසමුප්පාද පස්සනාවේ සාමත්ම අවශ්‍ය වෙනවා. සියල්ලම අතහැරීම සාමත්ම අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රය පුරාම දේශනා කරන නත්‍ය කිංචි ලෝකේ උපාදේති කිසිවක් උපාදාන කරන්න දෙපා අල්ලා ගන්න දෙපා. සියල්ල අතහරින්න අතහරින්න අතහරින්න කියන එකයි කියන්නේ. අපි අනිවාර්යයෙන්ම අල්ලාගෙන ඉන්නේ නිවන් යන්න හදන්නේ. අතහැර යායුතු ගමන. ධර්මයේ පවා අතහරින්නට වන ධම්මාතිවෝ පහා සබ්බා ධර්මයක් උඹලා අතහැරපල්ලා. පදීව අධර්මා අධර්මයේ ගැන කවර කතාවක්ද? ඊට අමතරව අප ලැබපු භාවනා අධ්‍යක්ෂින් සියල්ලම අතහරින්නට වන. මේවා ඇති නැති විගේ ධර්ම, සංස්කාර ධර්ම ඒක කිසිම අගයක් නැහැ. අපි දැකපු සිහිනවගේ ඒව නැවත ලබා ගැනීම අපේක්ෂා සම්පූර්ණයෙන් අතහරින්නට ඕන. නිවන ගැන තියෙන අපේක්ෂාව ඡන්දේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ජීවුම් යන්නට ඕන. ඉබේ පහළ වෙන නිර්වාණ ධාතු ඉබේ අධ්‍යක්ෂ හේතු නිර්වාණ ධාතු අපේ අපේක්ෂා පොදි තුලින් දකින්නට අපිට බෑ. ඒ නිසා නිවන ගැන තියෙන අපේක්ෂාව සම්පූර්ණයෙන්ම සිටින් නිදී යන්නට ඕන නිරුද්ධ වන්නට ඕන. කිසිම ධර්මයක් උපාදාන කිරීමට නෙවෙයි තියෙන්නේ, ඇලීමට නෙවෙයි තියෙන්නේ, සියල්ල අතහැරීමට යම් මොහොතක අපේ භාවනාවේ භාවනාවේ අපි ලක්ෂණ තුළින් ලැබපු අත්දැකීමක් අපි කියවා අසා ඇති ධර්මයට අනුකූල නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දේශනාවට අනුකූල නම් නිදී අපි උද්වේගයටපත් වෙන්නට ප්‍රීතියටපත් වන්නට අවශ්‍ය නැහැ. ඕ වේක හරින් පල්ලයන් පැත්තකට කියලා ඒ ධර්මයක් අසහරින්නට ඕන. අවබෝධ කළ ධර්මයේ පවා අවබෝධ කළ මේ විදර්ශනා ඥාන පවා සියල්ලම අතහැරලා නැතහත් සිටීම සංස්කාර දේශ බලන්නට ඕන. සම්පූර්ණයෙන්ම නිදහස් සිටින් ඇලීමක්, ගැටීමක් නොමැති සිටින් අතීත සංස්කාර කෙරෙහි නිදහස්ව අනාගත සංස්කාර කෙරෙහි නිදහස්ව වර්තමාන සංස්කාර කෙරෙහි එලෙසින්ම නිදහස්ව සමාජයේ බාහිර අයගේ සංස්කාර කෙරෙහි මදහත් ඒ වගේම සියලුම අජීවී වස්තුන් කෙරෙහි උපේක්ෂිතව මේ භාවනාව කරමින් තෝන සියල්ලම අතහැරලා ඒ අතහැරීමකින් තොරව හිතන්නට එපා අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වෙයි කියලා. උදේ මේ පටිච්චසමුප්පාද භාවනාවේ නම් යම් අඩපාඩු තියෙනවා නම් අපේ අපේ කය සිතට නොවැටී සූ නිසා ඒ දර්ශනය කරලා අවුරුද්දක් විදියට අපිට උන්වහන්ට නිවන් ලබන්නට බෑ. මොකද මේ අදපාද මේ අතහැරීමේ තියෙන ආනිසංස දකින්නටත් ඕන අල්ලාගෙන මේ තියෙන ආදීනයේ දකින්නටත් ඕන අල්ලාගෙන තියෙන දුක් සමුදය සත්‍ය බව දකින්නටත් ඕන අතහැරීම දුක් නිරෝධ ගාමී කටපදාගේ සත්‍ය වශයෙන් අපි අවබෝධ කරගන්නටත් ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තුරු හිතන්න දෙපා නිවන සාක්ෂාත් කරන්නට අර කලින් කර හේතු නිබ්බිදාව තුළින් විරාගය තුළින් දකින්නේ දුක්ඛ සත්‍යය මොහිදී දකින්නේ දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමන පටිසදාය සත්‍ය කියන අත්‍ය දෙක දැන් අපි චතුරාර්ය සත්‍යයෙන් ආර්ය සත්‍ය තුනක්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් තමාම දැකලා තමාම අවබෝධ කරගෙන සිටින්නේ අන්න ඒකයි අපට දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ අය ඒකයි මනෝදානුපස්සනාව කියන්නේ උදෝදාන පස්සේ අස්සෙස්සාමේ සික්කති ආනාපාන සති භාවනාවේ තියෙනවා ඒ වගේම සෑම භාවනා ක්‍රමයක් භාවනා ක්‍රමයක් අදටම නිරෝධානුපස්සනාව වඩන්නට ඕන බව බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. වේදනාවට පවා නිරෝධානුපස්සනාව වඩන්නට ඈම ධර්මයකට නිරෝධානුපස්සනාව වඩන්නට නිරෝධය කියන්නේ නිරුද්ධ වියාම නිවියාම පහනක් නාසේ නිවියාම දැකීම අනිත්‍ය නෙවෙයි අනිත්‍ය කියන්නේ මොහොතක් මොහොතක් පාසා ස්නේහයක් ස්නේහයක් පාසා ඇතිවීම නැතිවීම යන ආකාරය දැකීම ඒක නිරෝධයේ එක අනිත්‍යය. නිරෝධය කියන්නේ නිවිඥාන දැකීම. නිත්‍ය නිවි යාමෙන් අතර පරස්පර මහා ගැඹුරු විරෝධ ගැඹුරු වෙනසක් තිබෙනවා. මේ නිරෝධයේ දකින්නට නම් අපාර කලින් කියපු විදිහට මේ සංස්කාරයන් කෙරෙහි කලකීම විරාගය තියෙන්න ඕන. ඒ වගේම මේ සංස්කාරයන් අතහැරෙන්න ඕන. මානසික පරිදි ශේක්ෂිතම කියන සංස්කාරයන් වෙනසින් සිටින්න ඕන. කවර ලෙසින්ද වෙනසන්න ඕනන්නේ? එක්කෝ අනිත්‍ය වශයෙන් නැත්නම් දුක් වශයෙන් නැත්නම් අනාත්ම වශයෙන් මේ ආකාරයෙන් විමසන විට මුළු විශ්වයම මේ ත්‍රිලක්ෂණයෙන් වැසී යන්නට ඕන. කවර හෝ එක් ලක්ෂණයක් පමණක් සමහර විට ප්‍රකටව ප්‍රකටව විට පෙනෙන්නට පුළුවන් වේ. මේ සියලුම සංස්කාරෝ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන එක සමහර විට ප්‍රකට වෙන්නට පුළුවන්. නැත්නම් මේ සියලුම සංස්කාරෝ රූපාන්තයෙන්ම අනාත්මයි අනාත්මයි අනාත්මයි කියන ලක්ෂණය ප්‍රකට වෙනින් ප්‍රකට වෙනින් අවබෝධ වන්නට පුළුවන්. කිසිම සංස්කාර නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් නොදකින මේ සත්‍ය උද්ගත වෙනකොට අපි ඇත්ත වශයෙන්ම සංඛාර උපේක්ෂා ඥානයේ ඊළම තැනකට ගමන් කරලා විවර්තානුපස්සී අපරිස්සාමයේ සිත් පිටිලා කියන පදයක් දෙයක් ඒක විස්තර වෙන්නේ නැහැ පොත්පත් වල විවට්ඨානපස්සනාව වැඩලා විවට්ඨාන කියන්නේ අනිත් පැත්තට පෙරලීම මේ සංස්කාර ලෝකයේ නිවන පැත්තට පෙරලෙන්නට හදන අවස්ථාව කියන එකයි විවට්ඨාන විවට්ඨානපස්සනාව කියන්නේ ඒවා බොහෝ දුරට දැන් පොත්පත් වල නැහැ වැටවි ගොස් මෙන්න මේ විවට්ඨාන හැදී සිටින අවස්ථාව මෙහිදී උද්ගත වෙනවා. මේ නැගී සිටින අවස්ථාව උද්ගත වූාට පසුව සංස්කාරයන් අතහැර නැගී සිටින අවස්ථාව. උද්ගත වූාට පසුව අපට කරන්නට අනු කිසි දෙයක් නැහැ. මෙදහස් සිටින සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමස විමසා සිටීම හැර සියලුම සංස්කාර තේමකින් අදහස් ගන්නේ මොනදී තමාගේ පංචස්කන්ධ ලෝකයේ පමණයි වස්තුමාන පංචස්කන්ධ ලෝකයේ පමණයි අනාගත අතීතත් නෙවෙයි බාහිරත් නෙවෙයි විශ්වයේ තියෙන අදී වස්තුවක් නෙවෙයි සමාජයේ සිත සහිත මේ නාමස්කන්ධය සහිත රූපස්කන්ධය මේ කියන ඇතිවීම නැතිවීම දෙක දෙක ඒකෙන් අනාගත දර්ශනය දෙක දෙක සිටින්න තෝරන වෙන කිසිවක් කරන්නට නෑ නැදහස් සිටින් ඒකයි සිත නැදහස් කළ යුතු වෙලාවේ කිසි දෙයක් නොකර සිටින්න තෝරන්නේ කියලා අපි කලින් ප්‍රකාශ කළේ හිත දීන සත්‍යයට පත් වුණාට පස්සේ යෝගමත් කරන්නට ඇති වුණාට පස්සේ ප්‍රබෝධමත් කරන්නේ අතිපග්ගහිත තත්ත්වයට අති උද්වේගකාරී තත්ත්වයට පත් වුණාට පස්සේ අති උද්වේගය අඩු කරන්නේ ඉතින් මදහත් පවතින සිට මදහත්ම පවත්වාගෙන යන්නට කියලා අපි කලින් ප්‍රකාශ කළා. මෙහිදී අපේ සිට මදහත් දෙසින්ම පවත්වාගෙන යන සංස්කාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි සමාගයේ මේ රූපස්කන්ධයත් නාමස්කන්ධයත් මෙන්න මේ දර්ශනීයම දැකගෙන එහිම නිමක්න වෙලා එහිම බලබලා සිටින විට මේ සංස්කාර සියල්ලම පහනක් නොවනාසේ නූලී යනවා සිටි සංස්කාර නැති තත්ත්වයක් උද්ගත වෙනවා අන්න ඒ තත්ත්වය තියෙනකොට මේකත් අනිත්‍ය වූ ධර්මයක් මේකත් අනාත්ම වූ ධර්මයක් කියලා මෙනෙහි කළ එනදී අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා මේ සියලුම දෙනාට අද මේ කියන ධනපස්සනා හතේ යම් යම් අඩපාඩු ඇතිනම් මේ අඩපාඩු සකස් කර ගැනීමට ලැබී මේ තුළින් අද දවසේදී අද දවසේදී මේ නැති මොනවාද ලබා ගැනීමේ ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. දැන් කොස්මෙන් නම් විමසන්න. මේ සත්‍යානුපස්සනාවේදී නිවන් දකින්නට අපෝසනම් නම් සත්‍යානුපස්සනා ප්‍රමාණවත් නොවනවා නම් නිවන් දැකීමට ඒක ඒකත් නැගෙන්නට පුළුවන්. තව තියෙනවා 18 ආකාරයකින් විපස්සනා කිරීමක් අත්හාරක විපස්සනා ලැබීමක්. ඒවා අපි පසුවට ප්‍රකාශ කරන්න දැන් ඇති ඒක ප්‍රශ්න ඉදනම් අහන්න. අපි කියන්නේ